මේ දිනවල සිදුවන බරපතල නීති විරෝධී තත්ත්වයක් පැහැදිලි කරන්න ඒ වගේම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මේ ආණ්ඩුව කටයුතු කරන නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය තමුන්නාන්සලාට පැහැදිලි කරලා ඒ වගේම මැතිවරණයක් පැවැත්වීම කඩිනම් කර ගැනීමට ආණ්ඩුවට ආණ්ඩුවට වඩා විශේෂ මැතිවරණ කොමසාරිස්වරයාට බල කිරීමට. පළාත් පාලන මහනගර සභා ආඥාපනතේ හැටියට විශේෂයෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම ආඥාපනතේ 25 වෙනි වගන්තිය හැටියට മന്ത്രിවරු ඊළඟ ඊළඟ අනාගත සභාවේ മന്ത്രിවරුන්ගේ দূර කාලය පටන් ගන්න දිනේ සිට මාස 6ක් පෙර ආතුව තියෙන මාස 6 ඇතුළත මැතිවරණය පවත්වන්න ඕනි. මේක ටිකක් නීති තර්කයක් ඉදන් පැටලි නිසාගතයි මම ඒක ලිඛිතව තමුන්නාන්සන් ලබා දෙනවා. එතකොට ඒ දිනේ කවදද කියලා ඊළඟ මේ අවසන් වෙන සභාවේ නෙවෙයි ඊළඟ සභාවේ മന്ത്രിවරුන්ගේ දුර කාලේ ආරම්භ වන දිනය ඇමතිවරයා ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්න ඕනි. එහෙම කරලා නැත්නම් දුර කාලේ අවසන් වීමෙන් පස්සේ එළඹෙන ජනවාරි මාසේ පළවෙනිදා තමයි සලකන්නේ ඊළඟ සභාවේ മന്ത്രിවරුන්ගේ දුර කාලේ ආරම්භ වන දිනේ. එහෙනම් දැන් අපේ മന്ത്രിවරුන්ගේ කාලය අවසන් වෙන්න තිබ්බේ අද. දෙදස් දාසේ ඔක්තෝ දෙදස් පහළවේ ඔක්තෝම්බර් දාසේ. එහනම් දෙදස් දාසේ දෙදස් දාසේ ජනවාරි පළවෙන්ද තමයි ඊළඟ සභාවේ මන්ත්‍රවරුන්ගේ දූර කාලය ආරම්භ වන දිනේ. එදා ඉඳන් මාස 6ක් ඇතුළත ඡන්දේ පවත්වන්න ඕනි කියලා 25 වෙනි වගන්තිය කියනවා. හැබැයි මහානගර සභා 26 වෙනි වගන්තිය කියනවා මේ මැතිවරණය මේ මැතිවරණය മന്ത്രിවරුන්ගේ දුර කාලයේ අවසන් වීමට පෙර පවත්වන්න ඕන කියලා. අතන කියනවා අතන කියන විදිහට නම් මාස 6ක් තියෙනවා. ජූනි 1 ඉඳයි දෙසැම්බර් 31යි අතර තියෙන මාස 6 ඇතුළත ඡන්දේ පවත්වන්න. හැබැයි තව තැනක කියනවා පවතින മന്ത്രിවරුන්ගේ දුර කාලය අවසන් වීමට ප්‍රථම. එහෙනම් දුර කාලය අවසන් වෙන්නේ කවදද? අද 2000 15 ඔක්තෝබර් 16 ඊට කලින් මැතිවරණය පවත්වන්න ඕනි ඊළඟට මැතිවරණ නීතිය කියනවා නාම යෝජනා දිනය ප්‍රසිද්ධ කරද්දී ප්‍රසිද්ධ කරන දිනේ සිට 14 වන දිනයත් 21 වන දිනයත් අතර කාලයේ නාම යෝජනා ගන්න ඕන. උදාහරණයක් විදිහට ජනවාරි 1 වෙනිදා නම් නාම යෝජනා දිනේ කැඳවන්නේ. එහෙනම් ජනවාරි 14යි ජනවාරි 21 අතර තමයි නාම යෝජනා කැඳවන්න ඕනේ. ඔන්න නාම යෝජනා කැඳවන වැඩේට යනවා සති 3ක් ඒ යනවා. දින 21ක් කියන්නේ සති 3ක්. එහෙනම් ඊළඟට කියනවා නාම යෝජනා අවසන් වන දිනේ සිට සති 5ක් සහ 8ක් අතර මැතිවරණය පවත්වන්න ඕනේ. අතන සති 3යි මෙතන සති 5ක් හෝ 8ක්. ඒ කියන්නේ මැතිවරණ ක්‍රියාවලියට අවම වශයෙන් සති 8ක් 11ක් අතර කාලයක් ගත වෙනවා. අව මේ සති 8ක් ඕනේ. එතකොට ඔක්තෝබර් 16 ඉඳන් ඔක්තෝබර් 16 වෙනකොට ඡන්දය තියෙනවා නම් නාම යෝජනා කැඳවීම ඊට සති 8කට කලින් සිද්ධ වෙන්න ඕනේ. නාම ඒ අනුව අගෝස්තු මාසේ 21 වෙනිදා මේ නීතිය අනුව ඡන්දේ තියෙනවා නම් අගෝස්තු මාසේ 21 වෙනිදා වෙනකොට නාම යෝජනා කැඳවා තිබිය යුතුයි. නමුත් එවැනි නාම යෝජනා කැඳවීමක් සිද්ධ වුණේ නැහැ අද දවස වනතුරුම. ඒ නිසා ඒ නිසා මැතිවරණ කොමසාරිස්වරයා නීතිය පැහැර හැරීමක් ඉතා පැහැදිලිව සිද්ධ කරලා තියෙනවා. ඊළඟට දැන් ඔන්න අපි මෙන්න මේ පළවෙනි අපි කාරණා දෙකක් කිව්වා මුලින්ම කිව්වා 25 වෙනි වගන්තිය අනුව ඊළඟට 10 වෙනි වගන්තිය අනුව ඊළඟට දැන් අපිට තුන්වෙනි කාරණය තමයි දැන් පළාත් පාලන ආයතන විසිරුව හැරලා ගිහිලා තියෙන විශාල ගන්න. මහානගර සභාවක් ගත්තොත් කඩු වෙලා තියෙනවා. සියලුම නගර සභා සහ ප්‍රාදේශ සභා මේ වෙනකොට විසිරුව හැර අවසන්. මේ සියල්ල අද පාලනය කරන්නේ කවුද? මේ සියල්ලම පාලනය කරන්නේ කොමසාරිස්වරු. කොමසාරිස්වරුන්ට කිසිම බලයක් නීතියෙන් දීලා නැහැ. පළාත් පාලන ආයතනයේ විසිරුව හැරියට පස්සේ නගරාධිපතිගේ නියෝජ්‍ය නගරාධිපතිගේ නගර සභාවේ බලය පාවිච්චි කරන්න. කොහෙන්ද ওই බලය දීලා තියෙන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. මහානගර සභා ආඥාපනතේ අනුව කොමසාරිස්වරුන්ට නගරාධිපතිවරුන්ගේ සභාවේ බලය පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තුනක විතරයි. පළවෙනි අවස්ථාව තමයි 277 එක වගන්තිය අනුව. නගරාධිපති හරි සභාව හරි වරදක් කරලා තියෙනවා නම් පරීක්ෂණයක් පවත්වලා නගරාධිපති ධූරයෙන් පහ කරන්න හරි සභාව ඉස්රුවා හරින්න හරි ඇමතිවරයා තීරණය කළොත් අන්න ඒ අවස්ථාවේ කොමසාරිස්වරයාට පාලනය යනවා. 274 වගන්තියේ විශේෂ කොමසාරිස්වරුන් පත් කිරීම ගැන තියෙනවා මේ පනතේ. ඒ විශේෂ කොමසාරිස්වරේ පත් කරන තුරු නගරාධිපතිගේ සභාවේ බලය කොමසාරිස්වරයාට නාගරික කොමසාරිස්වරයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට 286 වෙනි වගන්තිය කියනවා තියෙන මහානගර සභාව විසිරුවා හරිනවා වෙනත් සභාවල් ටිකක් හදන්න. අපිට මතකයි මීට අවුරුදු 5කට කලින් කැස්බෑව ප්‍රාදේශ සභාව විසිරුවා හැරලා ඒක වෙනුවට කැස්බෑව නගර සභාව සහ බොරලැස්ගමුව නගර සභාව කියලා නගර සභා දෙකක් හැදුවා. එහෙම විසිරුවා හැරලා තියෙන අවස්ථාවක අලුත් ඒවා හදනතුරු අන්න සභාවේ බලය නගරාධිපතිගේ බලය කොමසාරිස්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථා තුන හැරුණකොට වෙනත් කිසිම අවස්ථාවක් නැහැ කුමසාරිස්වරුන්ට නාගරික ලේකම්වරුන්ට නගරාධිපතිලගේ සභාපතිලගේ සභාවේ බලය පාවිච්චි කරන්න. ඒ අනුව මේ අවස්ථාවේ ප්‍රාදේශ සභාවල නගර සභාවල නිලධාරීන් විසින් මහජන නියුතයන්ගේ බලය පාවිච්චි කරමින් කරන සියලුම කාරණා නීති විරෝධී කවුරු හරි ඔවුන් අත්සන් කරන ඕනම ලේඛනයක් උසාවියක් ඉදිරියේ අභියෝගයට ලක් කරොත් ඒක නීති විරෝධී ලේඛනයක් බවට බල රහිත ලේඛනයක් බවට පත් වෙනවා. ඊට අමතරව දැන් අපි මේ නඩුව ඊටාම ශ්‍රාසිගතව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් ශ්‍රේෂ්ඨාධිකරණ රිට් 6න් 2015 යන අංකය යටතේ පසුගිය 13 වෙනිදා ගොනු කළා. නඩුව ගොනු කරලා පැය 24ක් ඇතුළත දෙසැම්බර් 31 වෙනිදා දක්වා සියලු මහානගර සභාවල දුර කාලයේ දිගු කරා. මෙතුමාලා නඩු කියන්න තීරණය කරපු නිසා මේ මේ නගර සභාවල කාලේ දික් කර දැන් ඔන්න තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මහානගර සභාවල කාලේ දිගු කරලා තියෙනවා සමහර ඒවායි සමහර ඒවායි කාලේ දිගු කරලා නැහැ. ප්‍රාදේශ සභා සහ නගර සභාත් සමහර මහානගර සභාත් විසිරුවා හැරිලා තියෙනවා. ඒව පාලනය කරන්න නිලධාරීන් තවත් 11ක් නේ. තවත් නගර සභා මහනගර සභා 11ක් විතරක් මහනගර සභා 9ක් සහ තවත් දෙකක් ආයතන 11ක් විතරක් කාලය දිගු කරලා දීලා තියෙනවා. මෙතන සමාන වූ ආයතන වලට අසමානව සැලකීම මානව හිමිකම් වල කඩකිරීමක් ඍජුවම සිද්ධ වෙලා තියෙනවා. මේ മന്ത്രിවරුන් පැහැදිලි කරයි ඇයි නගර සභාවක් මහජන නියුත්‍යම් පාලනය කරන්න ඕනි. නිලධාරීන් පාලනය කරාම දැන් මොනවද ඇති වෙලා තියෙන ගැටලු? කසල කළමනාකරණය, වීදි පාන් නඩත්තුව, මේ වගේ ඒවායිද ඇති වෙලා තියෙන ප්‍රශ්න මොනවද? මාර්ග නඩත්තුව, පළාත් පාලන ආයතනවලින් සිදුවන සේවය හරියට සිදුවෙනවද කියන එක ගැන මේ മന്ത്രിවරුන් පැහැදිලි කිරීමක් කරයි. අපි නගරාධිපතිවරු දෙන්නෙක් බලාපොරොත්තු වෙන තමයි යම් පැය භාගයක් විතර බලාගෙන හිටියේ. නමුත් ඒ අය දැවැන්ත වාහන තදබදයක හිර වෙලා තමුන්නාන්සලා රස්තිය අදු කරන්න බෑනේ. වාහන තදබදයට කොහොම හරි බේරලා මෙතනට ආවනේ. ඉතින් අපි තීරණය කරා මාධ්‍යම පවත්වනවා කියලා. එතකොට දැන් දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකම් මේ මේ ආයතනවල කාලය දිගු කරලා තියෙනවා. දැන් අපි කිව්වා කාලය අවසන් වෙන්න කලින් ඡන්දය තියන්න ඕනේ. දිගු කරලා තියෙන දෙසැම්බර් 31 නම් අපි ගණන් හදලා බැලුවා නාම යෝජනා ඡන්දෙක් කියන කාරණේට ඡන්ද ක්‍රියාවලියට අවම වශයෙන් සති 8ක් ඕනේ. සති 8ක් කියන්නේ දින 56ක් නීතිය අනුව. දෙසැම්බර් 31 ඉඳන් දින 56 මේ පැත්තට කියන්නේ නොවැම්බර් මාසේ පස්වෙනිදා. දෙසැම්බර් 31න් කාලය දිගු කළත් නොවැම්බර් මාසේ පස්වෙනිදා නාම යෝජනා කැඳවීම සිදු කළ යුතුයි. අද අපි ඉන්නේ ඔක්තෝබර් 16. ඒ වෙන විට නොකළොත් නීතිය උල්ලංඝනය කිරීමක් වෙනවා. අපේ නඩුව දැන් ගොනු කරලා තියෙන නඩුව අපි බහ තබනවා. හැබැයි නොවැම්බර් 5 වෙනිදා වෙනකොට නාම යෝජනා කැඳවීම සිද්ධ නොවුනොත් අපි යලිත් නඩුව පණ ගන්නවන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මැතිවරණ කොමසාරිස්වරයා බරපතල ප්‍රායෝගික ප්‍රශ්නයකට මුහුණ පාලා ඉන්නේ. එතුමා නීතිය අනුව මැතිවරණ නොපවත්වන්නේ එතුමාගේ තියෙන අකමැත්තක් නිසා නෙවෙයි. මැතිවරණ කටට එනතුරුම මැතිවරණ කොට්ටාස නිල වශයෙන් ප්‍රසිද්ධ කරලා කොට්ටාස ක්‍රමයට මැතිවරණ පැවැත්වීම අවශ්‍ය පසුබිම සකස් කරගෙන නැහැ. ඒ නිසා අද මේ ආණ්ඩුවට ඉතුරු වෙලා තියෙන එක විකල්පය. එක්කෝ වහාම කොට්ටාස ක්‍රමය හඳුන්වා දුන්නු නීතිය తాවකාලිකව අත්හිටවලා පරණ මනාප ක්‍රමයට ඡන්දි තියන්න ඕන. එහෙම නැත්නම් මේ ආයතනවල දුර කාලය මැතිවරණ පවත්වන දක්වා දිගු කරලා නිලධාරීන් වෙනුවට මහජන නියුක්තයන්ට ඒ ආයතන පාලනය කිරීමේ අවස්ථාව තහවුරු කරන්න ඕනේ. එහෙම නොකළොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ සඳහන් වන ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය කරා වෙනවා. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්තුමාට කිය ඉල්ලීමක් කරන්නේ ඔබතුමා මූණ දීලා ඉන්න ප්‍රායෝගික ප්‍රශ්න අපි තේරෙනවා මේක ඇමතිවරයත් එක්ක සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා කඩිනමින් කොට්ටාස ක්‍රමයේ අත්widetilde වීම හෝ කොට්ටාස ක්‍රමයේ බලාත්මක කිරීම සිදු කරගන්න ඒ වැඩේ කරන තුරාවට සියලුම පළාත් පාලන ආයතන යලි පිහිටුවලා මහජන නියුතයන්ට මේ පාලනය බාර දෙන්න කියන එක අපි පළාත් පාලන අමාත්‍යතුමන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පළාත් පාලන ආයතන විසිරුවා හැරීම නිසා අද මහජනතාව මුහුණ පාලා තියෙන ගැටලු පිළිබඳ මම අදහස් දක්වන්නට ආරාධනා කරනවා. සාබිත් හමීඩ් മന്ത്രിතුමාට දෙහිවල ගල්කිස්ස නාගරික മന്ത്രി සාබිත් හමීඩ් മന്ത്രിතුමාට කතා කරනවා. මොකද මේ නීතිමය தත්ත්වයත් නීතිඥවරුන් ගැන අපිට පැහැදිලි කරේ සාබිත් හමීඩ් മന്ത്രിතුමාත් උපුල් ගමගේ മന്ത്രിතුමාත් ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ නඩුව අනූෂා පේරසිංහ මෙනවියගේ උපදෙස් මත මමත් ජනාධිපති නීතිඥ මනෝහර්ද සිල්ල මැතිතුමත් පෙත්සංකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා. පෙත්සංකරුවන් විදිහට මේ නඩුව ඉදිරිපත් වෙලා ඉන්නේ දෙහිවල ගල්කිස මහනගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මැතිතුමා, මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මැතිතුමා, ඒ වගේම ගාල්ල මහනගර සභාවේ වැඩබලන නගරාධිපති කැලුම් සෙනවිරත්න මැතිතුමා අනුරාධපුර අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති එජ්ජි සෝමදාස මැතිතුමා කියන නගරාධිපතිවරු හතර දෙනා තමයි මේ නඩුවේ පෙත්සම්කරුවන් විදියට කටයුතු කරන්නේ.